සමප්පිතු යං යං පදේසං භජති තත්ත තත්තේව පූජිතෝති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඊ타මාත්ම ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්තයෙක් සම්බන්ධ දේශනා කළ ගාථාවක් මේ ප්‍රකාශ වුණේ සද්ධෝ සීලේන සම්පන්න වූ රත්නත්‍රයේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇත්තා වූද එවැගේම නිත්‍ය වශයෙන් උතුම් සීලයක් දරා සිටින්නා වූද යසෝ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නා වූද භෝග සමප්පිතෝ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ හතර සහ ධන ධාන්‍ය සම්පන්න වූද කෙනෙක් යම් යම් තදේ සම්භජති යම් යම් ප්‍රදේශකට යනවා නම් තත්ථ තත්ථේව පූජිතෝ ඒ ඒ තන පුද සත්කාර ලබන්නේ වෙයි මේකයි ගාථාවේ තේරුම ශ්‍රද්ධාවන්ත සීලවන්ත කලණ මිතුරන් ඇසුරු කරන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ වඩන එමන්ගෙන් ධන ධාන්‍ය සම්පන්න කෙනෙක් යම් යම් ප්‍රදේශයකට යනවා නම් ඒ ඒ තැන්වලදී පුද සත්කාර ලබන්නේ වෙනවා. මේක හේතුවයි හේතුඵලයයි දැක්වෙන වැදගත් දේශනාවක්. අපේ සරුවඥන් වහන්සේගේ ශාසනයේ හිටියා සෝවාන් වෙනකොටම අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්බිදා ප්‍රතිබාන කියන ප්‍රතිසම්බිදා ඥාන හතරක් ඇති පින්නතුන් පස් දෙනෙක් හිටියා. පැවිද්දන් අතරින් අනදමා හිමියන් වහන්සේ සෝවාන් වෙනකොටම සිව් පිළිසිඹියා ඥානලාභී. උපාසිකාවන් අතර කොසබෑනුවර කුජ්ජුත්තරා උපාසිකාව සෝවාන් වෙනකොටම මේ අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්පි ප්‍රතිභාන කියන සිව් පිළිසිඹියා ඥාන ලැබුව කෙනෙක්. උපාසක මහතුරුන් අතර තුන්දෙනෙක් හිටියා. සවැත් නුවර වාසී ධම්මික උපාසකතුමා රජගහනුවර වාසී උපාලේ ගෘහපතිතුමා <clears throat> මත්තිකා සඳ නගර වාසී චිත්‍රය ගෘහපතිතුමා මේ තුන් දෙනයි. මේ පස් දෙනාගේ නම් සඳහන් වෙනවා සෝවාන් වෙනකොටම <clears throat> සිව්පිලිසිමියා ඥානලාභී. ඒ නිසා මේ පස් දෙනාම බොහෝම විෂිතුරු ධර්මදේශකයන් බවට පත් වුණා. ඔය පස් දෙනාට බොහෝම පිරිවර එකතු වුණා. ඒ මොකද මේ සිව්පිලිසෙමියා ඥාන ලැබුණු නිසා විසිතුරු දේශනාවන් යැත්තන් වැටහෙනවා. පාලි භාෂාවේ පරතරට ආબોධයක් ලැබෙනවා. බුද්ධ ධර්මයේ පිළිබඳව යම් වචනයක්, යම් ගාථාවක්, යම් සූත්‍ර පාඨයක් කියවෙනවා නම් ඒක ගැඹුරටම අර්ථය ආબોධ වෙනවා. මේක නිසා විසිතුරු ධර්ම දේශනයේ සමර්ථ බවක් ඇති වෙනවා. එයින් එක්කෙනෙක් තමයි මත්‍යකාසණ්ඩ නගර වාසී චිත්‍රය ගෘහපතිතුමා මේ චිත්‍රය ගෘහපතිතුමා පළමුවෙන්ම බුදු සසුන වැළඳගත්තේ භාග්‍යතුන් වහන්සේ දැකලා නෙමෙයි පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා අතර හිටියා වප්ප කියලා රහතන් වහන්සේ නමක් කොණ්ඩඤ්ඤ වප්ප බග්ගේ මහානා මස්සජේ කියලා පස් නමයිනේ එයින් වප්ප මහරහතන් වහන්සේ ජනපද චාරිකාවේ වඩිද්දී මේ මත්තිකාසන්ද නගරයට වැඩිය. මත්තිකාසන්ද නගරයේ තියෙන සවැත් නුවරෙන් යොදුන් 120ක් ඈත. ඉතින් මේ වප්ප මහරහතන් වහන්සේගෙන් බණ අහලා පළමු බණේදීම මේ චිත්‍ර ගෘහපතිතුමා සෝවාන් ඵලයටපත් වුණා. ඒකම එතුමාට සිව් පිළිසමියා ඥාන ලැබුණා. පසුව මෙතුමා හැදුවා තමන්ගේ උයනක ආරාමයක්. වෙනක ආරාමයක් හදලා සංඝසතු කොට පූජා කළා. මේ සංඝසතු කොට පූජා කළ ආරාමයේහි ඒ වප්ප මහරහතන් වහන්සේ නැවතී හිටියේ නෑ. සුදම්ම කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ සිටියේ. උන්වහන්සේ අධිගම ලබාගෙන හිටියේ නෑ. ඒ අතරේ මෙතුමා සෑම පෝයක් දවසක පෙරවත් සමාදන් වෙලා මෙතන ගත කරන අතරේ ධර්ම සාකච්ඡා කරනවා. බොහොම දුර බැරින් එනවා බොහෝ දිනෙක ධර්ම සාකච්ඡාවට සවන් දෙන්නේ. එතුමාට උරෝම ගැඹුරට ධර්මයේ ගැන ආબોධයක් තියෙනවා. ඔය අතරේ සරියොත් මොගලන් දෙනම වහන්සේ දහසක් පිරිස එක්ක වැඩියා ඒ ප්‍රදේශේ චාරිකාවක. එදා මිතුමා ධර්ම ශ්‍රවණේ කරලා අනාගාමී වුණා. ගිහි ජීවිතයක ලබන්න තියෙන උසස්ම අධිගමයේ තමයි තුන්වෙනි මාර්ගඵලය අනාගාමී. මේ අනාගාමී වී මෙතුමා මේ මහා සංගරුවනට මහා ධානයක්ද දීලා කල්පනා කළා මම බුදුරජාණන් වහන්සේ නොදැකම බුදු සත්නේ ලබන්නේ තියෙන අධිගම ඥාන තුනක් ලැබුවා. දැන් නම් මට නොදකින්න බෑ. මම දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියලා ගමන සංවිධානය කළ මත්තිකා සඳ නගරයේ ඉඳලා සවැත් නුවරට යන්නේ. මේ යන ගමනේදී ගැල් පදවාගෙන යන්න තියෙන්නේ. දවස් 15ක් යනවා ගමන අවසන් වෙන්න. කාලේ වෙන් කරගත්තා දවස් 15ක් යන්න දවස් 15ක් එහි ගත කරන්න තවත් දවස් 15කින් ආපහු එන්න. දවස් 45යි. ඒ සඳහා පිරිස එකතු වුණා භික්ෂූන් වහන්සේලා 500 නමයි. භික්ෂුණීන් වහන්සේලා 500 නමයි. උපාසක මහත්තුරු 500 දෙනයි උපාසිකා මව්වරු 500 දෙනයි 2000යි. තමන්ගේ ගැල් පැදවීමට හා ඒ අනිකුත් ආවතේ වැඩසටහු සඳහා තමන්ගේ පිරිස 1500යි. ඔක්කොම 3500ක් පිරිස ගමනට සංවිධානය වුණා. මේ ගැල්වල මේ වඩින ස්වාමීන් වහන්සේලා සහිත සෑම දෙනාට අවශ්‍ය ආහාර පාන ද්‍රව්‍ය තමයි දැස්ති කරගෙන යන්නේ ගියේ ගියතන කඳවුරක් බැඳගෙන ආහාර පාන කටයුතු හා විවේක කටයුතු කරගෙන යන්නේ. මෙතුමාගේ පුණ්‍ය මහිමේ කොච්චරද කියනවා නම් ආකාශස්තක විමානස්තක වෘක්ෂ වෘක්ෂ පර්වත ආදී ගුරුත දේවතාවෝ මිනිස් වෙසින් බිමට වැහලා පාර දෙපැත්තේ සල්පිල් මවාගෙන දන්සල් හදාගෙන මේ 3500ක් දෙනාට කෑම බීම බත් බුලත් ඔක්කොම පරිත්‍යාග කරනවා. නැවතුම් පාසුකන්ද සලසල දෙනවා. ගොනුන් දෙපව අවශ්‍ය කෑම බීම ලබා දෙනවා. මේ දේට 1015ක් දේවතාවන්ගේ උපස්ථාන ලැබුවා අරගෙන ගියේ මාර්ගෝපකරණ කිසිවක් වේදන් උනේ නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා මේ පිරිස ඇවිල්ලා වැඳුම් පිදුම් කරන වෙලාවේ 84000ක් දෙන මාර්ගඵල බන්න බව දැනගෙන අනදමාහිමියන් වහන්සේට පහදා දුන්න ආනන්දය අද හවස අවස් හවසේ අවසවල් වෙලාවේ මේ චිත්‍ර ගුරු උපතුමා එනවා 3000ක් පිරිස එක්ක. ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ ශ්‍රීපතුල් වඳිනකොට යොදුනක් මානේ පංච වර්ණ මල් ලස්සක් වහිනවා. ඒ වෙලාවේදී මහ ජනතාව විශ්මයට පත් වෙලා ධර්ම ශ්‍රවණය කරද්දී 84000ක් දෙන මඟඵල නිවන් සුව ලබනවා. මේ ප්‍රවෘත්ති අනද මාහිමියන් වහන්සේට දේශනා කළා. අනද මාහිමියන් වහන්සේදා උදේවරුවේ පින්නපාත යන ගමන මේ ප්‍රවෘත්තියෙන් නගරවැසියන් දැනගන්න සැලැස්සුවා. එදා හැන්දෑ වෙනකොට කෝටි සංඛ්‍යාත ජනකාවක් සවැත් නුවරට එක්කාසු ජේතවනාරාමයට එක්කාසු වුණා. මේ චිත්‍ර ගුරුවරුතුම ඇතුළු 3000ක් පිරිසද නියමිත වේලාවට ජේතවනාරාමයට සමීප වුණා. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරනකොට දෙපැත්තෙන් තමයි සෙනඟ වාඩි වෙන්නේ. සරුවක්යන් වහන්සේ ඉදිරියෙන් කිසි කෙනෙක් වාඩි වෙන්නේ ඒ බුද්ධ වීතිය විවෘතයි. මේ චිත්‍ර ගුරුවරතුමා අනාගාමී කෙනෙක්නේ ඒචා බොහෝම ගෞරවයෙන් තේන තෙක්මානේ නැමීගෙන නැමීගෙන ගිහිල්ලා අර බුද්ධ වියතේ ඉදිරියට ගිහිල්ලා බුදුපාමුල දනගාගෙන සරුවඥන් වහන්සේගේ ධන මණ්ඩල පතන් සිරිපතුල් පිරිමැදමින් වන්දනා කළා. මේ වන්දනා කරන වෙලාවේදී මුළු මහත් ප්‍රදේශයේ යෙදුනක් පමණ පංච වර්ණ මල් වැහි වැහලා වැහලා ධනක් පමණ කතියක් පමණ තැන් තැන් වල මල් ගොනු පිරුණා. ඒ වෙලාවේදී දෙනෝ දහසක් දෙන මහත් හඬින් නාද කරමින් සාදුකාර දුන්නා. වැඳලා අවසානයේ තැන්පත් වුණාට පස්සේ සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනාවක් පැවැත්තුවා. දේශනාව අවසානයේදී මේ සැස්ව සිටියේ කෝටි සංඛ්‍යාත ජනතාව අතරත 84000ක් දෙන සෝවාන් ආදී යත මාර්ගඵල නිවන් ලැබුවා. දැන් මේ චිත්‍ර ගුරුපතිතුමා ඇතුළු පිරිස සියරට තාපු නිසා සවැත් නුවර වාසී කොසල් රජුරෝද අනාථපිණ්ඩිකේ සිටුවරයාද චුල්ල අනාථපිණ්ඩිකේ සිටුවරයාද විශාඛා මහා උපාසිකා මාතාවද ධම්මික උපාසකතුමාද මේ කණ්ඩායම එකතු වෙලා මේ සීලම දෙනාට ආහාර පාන ඉඳුන් හිටුම් පහසු වෙන සැලසුවා මේ පිරිස ගෙන ගිය භාණ්ඩ කිසිවක්ම වැය වුණේ නැහැ දවස් 15ක්ම නිතර බුද්ධ දර්ශනය ලැබමින් ධර්ම ශ්‍රවණය ලැබමින් සංඝ දර්ශනය ලැබමින් මේ ඇත්තෝ විශාල චිත්ත ප්‍රසාදයකින් කුසල රැස් කරගත්තා. ආපසු එන ගමනේදී මේ භාණ්ඩ සියල්ලම අනදමාහිමියන් වහන්සේගේ උපදෙස් ලබාගෙන කැපකොටියක තැන්පත් කරලා මේ ඇත්තෝ එන්නේ පටන් ගත්තා. මේ ඇත්තන්ගේ පිනේ මහිමේ කොහොමද කියනවා නම් අර වෘක්ෂ දේවතාවෝ පර්වත දේවතාවෝ විමාන දේවතාවෝ භූමියස්ස ආකාශස්තක විමානස්තක දේවතා බිමට බැහැල මිනිස් වෙසින් සල්පෙල් මවාගෙන අවංගල් මවාගෙන දන්සල් මවාගෙන මේ සීලම දෙනාට දවස් 15 මුළුල්ලේ සත්කාර සම්මාන කළා. ඒ වගේම හිස්ව යන කරත් පිරුණා. මයන්ද පිරුණේ කන් රුවන් වලින් මේක නම් මහා පුදුම දිව්‍යා මේ හරියට සුරංගනා කතාවක් වගේනේ. නමුත් මේවා සිදුවෙච්ච පුණ්‍ය irdiya. දැන් මේ සිද්ධිය අනුදමාහිමියන් වහන්සේ සරුවක්ඥන් වහන්සේට කියලා විමසීමක් කළා ස්වාමීනි. මේ චිත්‍ර ගුරුකුතුමාගේ එන ගමනේදී නැවතී සිටින කාලයේදී ආපසු වෙන ගමනේදී මේ වාගේ පුදුම දේවල් සිද්ධ වුණා. මේක මෙතුමා 이르දි බල සම්පන්න කෙනෙක්ද කියලා හැවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නැත ආනන්දය එතුමාට ඉර්ධි බලයක් නැහැ අභිඥා බලයක් නැහැ එතුමාට තියෙන පුණ්‍ය ඉර්ධියක් මොනවද මේ පුණ්‍ය ඉර්ධිය එතුමා පූර්ව જાතියින්දී කරගත් විශාල පුණ්‍ය බලයක් තියෙනවා අනදමාහිමියන් වහන්සේ ආරාධනා කළ එක දැනගන්න මේ චිත්‍ර ගුරුපතිතුමා කල්ප ලක්ෂයක ඉඳලා මේ බුදු සසුනේ චිත්‍ර කතිකත්වයෙන් අගතන්පත් වුණු පිණිස පෙරම් පුරාගෙන ඇවිත් තියෙනවා. මේ වතුරා බුදුරජාණන් වහන්සේ අනාගත ඥාණයෙන් දැකලා නියත විවරණක් දීලා තියෙනවා ගෞතම බුදුසසුනේදී මච්චිකාසන්ද නගරේ ඉපදෙලා චිත්‍ර ගෘහපති නමින් පහළ වෙලා චිත්‍ර කතිකත්වයෙන් අගතන්පත් වෙලා බුදුසසුනේ මඟඵල නිවන් ලබනවා කියලා අනාගත වාක්‍ය කියලා තිබුණා. මෙතුමා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යන කාලයේදී කාසේ බුද්ධ ශාසන අවස්ථාවේ මෙතුමා වනගතව වැඩි පුත්‍රයෙක් වෙලා හිටියා. ඒ කියන්නේ පිරිසර ගම්මානයක් ඇසුරු කරගෙන වනාන්තරයේ දඩයම් කරමින් ජීවත් වුණා. එක දවසක් දඩේ මේ යනකොට දැක්කා ගල් යනක කිසිම බිත්තියක් දොරක් අගුලක් නැති බිත්තියක් නැති ගල් යනක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉසකෙක් පෙරවාගෙන භාවනා කරනවා. මෙතුමාට නුවණ පාළ වුණා. දුනු ඊතල අවිය ආවද පැත්තක තියලා ගින් වැන්දා. කල්පනා කළා මේ මේ ස්වාමීන් වහන්සේ අපට වාගේ හොඳට අතපය තියෙනවා. හොඳට ඇඟ ඉස තියෙනවා. අපට වාගේ හොඳ ගෙවල් හදාගෙන යහපින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ කසාවත කැඳ පෙරවාගෙන මේ මැසි මඳුරු පීඩා ධර්මයෙන් විඳිමින් අව්‍යස සුලං විසුකුරු සර්පාදීන්ගේ පවා පීඩා විඳ ගනිමින් මේ සීතල උණුසුම සියල්ල පිළිගෙන මෙසේ වනගතව භාවනා කරන්නේ සසර දුකින් මිදී නිවන් සුව ලබන්නටයි මෙවැනි උතුමන් උපකාර වීම අපට මහා පුණ්‍ය ලාභයක් වෙනවා කියලා වහාම ස්වාමීන් වහන්සේගේ පාත්‍රය ඉල්ලගත්තා. ගෙදර දුවගෙන ගිහිල්ලා තමන්ගේ දවල් ආහාර සියල්ලම මේ පාත්‍රයට බෙදලා උණු උණුවේ මේත උඩින් සුදුසු පත්කොළ එලලා වනමල් නෙලාගෙන මේ පාත්‍රය ගෙනල්ලා පූජා කළා. නන්ද නමස්කාරයෙන් කියවා ස්වාමීනි මම මෙතෙක් කල මේ ප්‍රාණඝාත ආදී අකුසල් කරමින් ජීවත් වුණා. ඔබ වහන්සේගේ දර්ශනයෙන් මම ආදීන් පස්සේ කවදාකවත් සතෙක් මරන්නේ නැහැ. මම නිත්‍ය වශයෙන් පංචශීලය ආරක්ෂා කරන මගේ අමුදරුවන් එක මම පංචශීලය රකිනවා. මං පෙරවන් සරණ යනවා. ස්වාමීනි මේ දාන උපස්ථාන කුසල බලය මට උපන් උපන් තැනේ පංච වර්ණ මල් වැනි වශීවා. මට චිත්‍රය කියන නමම ලැබේවා. අනාගතයේදී මට දෙවියන්ගෙන් මිනිසයන්ගෙන් දහස් ගණන් පුදපඬු ලැබෙමින් කිසි දෙයකින් අඩුපාඩු නැතුව නිවන් මඟ යන්නට මට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා සරුවඥන් වහන්සේ මේ ප්‍රවෘත්තියේ දේශනා කළ අතරතේ දැන් මෙතුමා ඒ ඒ ජීවිතයේදී ඊතා පිරිසුදුව නිතිපන්සිල් රැකෙමින්, බොය අතසිල් රැකෙමින්, කෙදොරින් අකුසල් දුරුකොට කුසල් රැස් කරමින් ඉඳලා සපිරිවරින් දෙව්ලොව උපන්නා. දෙව්ලොව උපන් ගමනේදී දිව්‍යමය මල් වර්ෂාවක් නැස්සා යොදුනක් මානි. නිසා දිව්‍ය ලෝකයේදී චිත්‍ර දිව්‍ය රාජයා කියලා නම ලැබුණා. මෙම බුද්ධාන්තරයක්ම දිව්‍ය ලෝකවල සැරිසරලා ඇවිල්ලයි මේ මත්ස්‍යකාසන්න නගරයේ සිටු ගෙදරක සිටු පුත්‍රයෙක්ව උපන්නේ. ඒ උපදින දවසේදී මේ මනුෂ්‍යපතේ යොදුනක් මානේ පංච වර්ණ මල් වැහි වැස්සා. එනිසා මේ මෞඛ්‍ය දෙතල මේ දරුවාට නම තැබුවා චිත්‍ර කුමාරයා කියලා. ඒ තමයි අර පැතුමේ එක ප්‍රතිඵලයක්. ඊළඟට මෙතුමා මේ විදිහට සිටු තනතුර දරාගෙන සිටින්නේ තමයි වප්පමාරාතන් වහන්සේ දැකලා බණහලා සෝවාන් වුණේ. අර පෙර જાතිවල කරගන්නා ලද පියමතුරා බුදුසසුනේ පටන් කරගන්නා ලද චිත්‍ර කතිකත්වයේ සඳහා අවශ්‍ය වෙන සිව් පිළිසිමියා ඥානද ලැබුණා. ඒ වගේම බුදුරජාන් වහන්සේ නොදැකම අධිගම තුනක් ලැබුවා. එදා ඒකල ප්‍රාර්ථනාවනෝ තමයි මේ දේවතාවෝ මෙතුමාගේ පිනේ මහුමයෙන් දවස් 45ක් මුළුල්ලෙහි මේ දෙට උපස්ථාන සැලසුවේ. එවැගේ මේ ගැල් සත් සත්රුවණින් පිරුණේ. ආනන්දේ මේක අභිඥා බලයක් නෙමෙයි පුණ්‍ය බලයක්. එනිසා යම් කෙනෙක් යම් උසස් කුසලයක් කරලා ඒ කුසලයට අනුව සිත පාදවාගෙන සිටින් යම් පැතුමක් සිදු කරගත්තොත් ලෞකික හෝ ලෝකෝත්තර ඒ දේශේ නිෂ්ඨ සිද්ධ වෙනවා කියන එක පහදා දුන්නා. මෙන්න මේකෙන් ඉත අපට තේරුම් ගන්න පුළුවන් වැදගත් දෙයක් තමයි අපි යම් කිසි කුසලයක් කරලා පිරිසුදු සිතින් යම් පැතුමක් පැතුවොත් ඒක ඒකාන්ත ඉෂ්ඨ සිද්ධ වෙනවා. නමුත් බුද්ධෝත්පාද කාලයේදී දානාදී කුසල ධර්මයන් මනමින් සිද්ධ කරලා මේ ලෞකික දෙයක් ඇතියේ මෙච්චර සෝබන නැහැ. හේතුව බෞද්ධයන් වශයෙන් නැනවත් අය දන්නව මනුලව සම්පත්තිය, දෙවලව බඹලව සම්පත්තිය සියල්ලම ඇතිවන නැතිවන නිසා අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකේ නිතර නිතර පිළිපැලී පවත්නා නිසා දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවත්නා නිසා අනත්තයි. එනිසාම අසුභයි. එවැගේම අසාරයි, නිස්සාරයි, తాවකාලිකයි, සීමා සහිතයි. තෘෂ්ණාවට, දෘෂ්ටියට, මාන්නයට අරමුණයි. එයින් සංසාර දික් වෙන්න හේතුවක් වෙනවා. එනිසා මේ දිව්‍ය මානුෂාගේ සම්පත් පැතීම දුකක් පැතීමක්, දුක්ඛ සත්‍යයක් පැතීමක්. නමුත් නිවන් සුව පතාගෙන කවර හෝ ලොකු කුඩා කුසලයක් සිද්ධ කරගත්තාම ඒ නිවන ලබන තුරු දිව්‍ය මානුෂාගේ සුගති භූමියල උපදින්න සිද්ධ වෙනවාමයි. එසේ නමුත් ඒ වායේ ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ වෙලෙන්නේ පැටලෙන්නේ නැතුව නැවත නැවත අර නිවනට උපනිශ්‍රේ වෙන කුසල් රැස් කර ගැනීමට නුවණ පහළ වේදවා. මේක තමයි උපනිශ්‍රේ සම්පත්තිය කියන්නේ. උපනිශ්‍රේ සම්පත්තිය දැන් අද කාලෝනත් බලන්නේ මිනිසයන් කොයිතරම් හිටියත් ධනවත් අය, නිර්ධන අය, උගත් අය, නුගත් අය කොතෙකුත් ඉන්නවා. ඒ ඉන්න අය අතරින් ඇතැම් කෙනෙක් නිවන ගැනවත් සුගතිය ගැනවත් කිසි හැඟීමක් නැහැ. සමහර කෙනෙක් ඉන්නවා අප්‍රමාදව නිවන් දකින්න පැතීමෙන් යුතුව කුසල රැස් කරනවා. එතකොට ඒ ඇත්තෝ අර උපනිශ්‍රේ සම්පන්න අය හැටියටයි පිළිගන්නට තියෙන්නේ. ඒ උපනිශ්‍රේ නිසා තමයි සත්පුරුෂාසේ ලැබෙන්නේ, සද්ධර්ම ශ්‍රවණිය ලැබෙන්නේ, යෝනිසෝ මනසකාරය ලැබෙන්නේ, ධර්මානුධර්ම ප්‍රතිපදාව යෙදෙන්න ලැබෙන්නේ. මේ නිසා දැන් අපි මේ බුද්ධෝත්පාද කාලයේහි යම්බඳු නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවක් වැඩෙනසේ දාන සීල භාවනා කුසල රැස් කර ගැනීමෙන් අපි හිතුවත් නැතත් දෙව්මනිස් සැප ලැබෙනවා අනිවාර්යයි. අපේ එකම චේතනාව රහත් බෝධියේ පසේ බෝධිය අභිසම්බෝධිය කියන බෝධි ඥානයකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. එනිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා කරන කුසලයේ තමයි බෝධිපාක්ෂික ධර්ම කියලා හඳුන්වන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වන්නේ. දස පාරමී කියලා හඳුන්වන්නේ. මේ නිසා දැන් අද මේ මහා පින්කම සිද්ධ වුණා. මේ පින්කම ඇතුලේ තියෙන සම්මා දිට්ඨියයි. රත්නත්‍රයේ කෙනේ චිත්ත ප්‍රසාදයෙන් කර්මයේ කර්මඵලය අදාහ ගන්න නුවණින් යුතුවයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ සඳහා යදන්නා වූ නුවණ සම්මා දිට්ඨියයි. නිවන් පැතීම හා මෙත්තා කරුණා ගුණ මෙනෙහි කිරීම සම්මා සංකල්පනාවයි. එවැගේ මේ පින්කම සඳහා පාවිච්චි කරන වචනේ මුසාවාදයෙන් තොරයි, කේලමෙන් තොරයි, පර්ශබසින් තොරයි, හිස්බසින් තොරයි සම්මා වාචාවයි. මේ සඳහා කය මෙහෙසවන පියවරක් ගානේ අතක් පයක් ක්‍රියා කරන වාරයක් ගානේ පානාතිපාතයෙන් තොරයි අදින්නාදානයෙන් තොරයි මිච්ඡාචාරයෙන් තොරයි සුරාපානයෙන් තොරයි සම්මා කම්මන්තයයි මේ සඳහා හුස්ම ගැනීම පවා සිද්ධ කරන්නේ පිරිසුදු කුසාසිතින් ඒ සම්මා ආජීවයයි මේ පින්කම යෙදෙන කාලය තුලදී නූපං අකුසල් සිතිවිලි නූපදී යනවා උපන් අකුසල් සිතිවිලි යටපත් වෙනවා නූපන් අලොත් අලොත් කුසල් සිතිවිලි පහළ වෙනවා පහළ වුණා කුසල් සිතිවිලි පේලි පේලි වැඩි දියුණු වෙනවා. ඒ සම්මා වායාමයයි. මේ සඳහා යෙදෙන සෑම ක්‍රියාවක් සිතවිල්ලක් වචනයක් ගානේ මේ කුසල ක්‍රියාව කරේ පිහිටි සතිය සම්මා සතියයි. ඒ වගේම ජවන් සිතක් ගානේ පහළවන ඒකාග්‍රතාව පංච නීවරණයෙන් තොර බැවින් සම්මා සමාධියයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි දානමය පින්කමෙන් සිද්ධ වුනේ. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පමණක් නෙමෙයි මේ සඳහා යෙදෙන සතිය සතිපට්ඨාන සතරට අයිති වෙනවා. මේ සඳහා පවතින හිතේ වීරිය සම්‍යක් ප්‍රදාන හතරට අයිති වෙනවා. මේ සඳහා යෙදෙන වීරිය ඡන්දය, චිත්තය, ප්‍රඥාව මේ ඉරිදීපාද හැටියට හඳුන්වනවා. මේ සඳහා යෙදෙන සද්ධාව, සද්ධා ඉන්ද්‍රිය, සද්ධා බලය. මේ සඳහා යෙදෙන වීරිය, විරිය ඉන්ද්‍රිය, විරිය බලය. මේ සඳහා යෙදෙන කුසල් සිහිය, සති ඉන්ද්‍රිය, සති බලය. මේ සඳහා සිතේ පහළ වෙන තන්පත් බව නැත්නම් ඒකාග්‍රතාව, සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය. මේ සඳහා සිතේ පහළ වෙන නුවණ, අවබෝධය, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය. මේ පංච ඉන්ද්‍රිය පංච බලය. එවාගේ මේ සඳහා යොදන සෑම සිහියක්ම කුසල් සිහියක්ම නිවන් ප්‍රතා කරන බැවින් සති සම්බොජ්ජංගයයි. මේ සඳහා පහළවන සිටේ නුවණ ධම්මේචේ සම්බොජ්ජංගයයි. නිවන් පතා කරන මේ කුසලයේ වීරිය විරිය සම්බොජ්ජංගයයි. නිවන් පතා කරන මේ කුසාසිතේ තේන නිරාමිස ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගයයි. නිවන් පතා සිදු කරන මේ කුසාසිතේ සංසිඳීම පස්සබ්බි සම්බොජ්ජංගයයි. නිවන් පතා කරන මේ කුසාසිතේ සිටී ඇති ඒකග්ගතාව සමාධි සම්බොජ්ජංගයයි. එවැගේ මේ සිතේ පහළ වෙන මධ්‍යස්ථතාව උපේක්ඛා සම්බොජ්ජංගයයි. ඊළඟට මාර්ගාංග 8. එතකොට මේ පින්කම තුලින් අපි සිද්ධ කරලා තියෙන්නේ සතර මඟ සතරඵල නිවනගෙන දෙන බෝධිපාක්ෂ ධර්ම 37ක් හිතේ දිනු කර ගැනීමයි. මාර්ය අෂ්ටායක මාර්ගයේ සිතේ වැඩි දියුණු කර ගැනීමයි. මේ ධර්මතා වැඩි දියුණු වෙනකොට එතන පාරමී 10 අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මේ පරිත්‍යාගයේ දාන පාරමිතාවයි. මේ සඳහා කයය වචනය දෙකේ සංවරය සහ සමාදන් වූ සීලය සීල පාරමිතාවයි. මේ සඳහා සිතේ පවත්නා වූ කුසල් සිතේ නික්කම්මය ඒ කියන්නේ අකුසල් සිතේ නික්මීම නික්කම්ම පාරමිතාවයි නිවන් පැතීමත් නික්කම්ම පාරමිතාවයි. මේ සඳහා සිතේ පහළවන ආબોධය ප්‍රඥා පාරමිතාවයි. මේ සඳහා සිටේ පහළවන වීරිය විරිය පාරමිතාවයි. මේ සඳහා සිටේ පහළවන ඉවසීම ශාන්ති පාරමිතාවයි. මේ සඳහා සිටේ පහළවන ඇත්ත කතා කිරීමේ නුවණ සත්‍ය පාරමිතාවයි. මේ සඳහා ගන්නා සිටේ අදිෂ්ඨානය අදිෂ්ඨාන පාරමිතාවයි. මේ සඳහා සිටේ පහළවන මෛත්‍රිය මෛත්‍රී පාරමිතාවයි. සැප දුක් දෙකේ මැදහත් බව උපේක්ඛා පාරමිතාවයි. දැන් මේ පාරමී 10ම මේක පින්කම ඇතුලේ වැඩෙනවා. ඒ නිසා අප විසින් කළ යුතු වන්නේ මට මේ සිදු කර ගන්නා ලද බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරෙන පාරමී 10 මුදුන්පත් වෙන කුසල සම්භාරයේ අසවල් බෝධි ඥානයකින් බෝධි ඥානයෙන් දුක්ඛය සමුදය නිරෝධය මග්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ කර ගැනීමට හේතු වේවා වාසනාව වේවා කියන අදිෂ්ඨානය ඇති කළ යුතු වන්නේ. ඒ පිරිසුදු චේතනාවෙන් කරගන්න අදිෂ්ඨානය බොහෝ බලගතුයි. ඒවට කියන ඕපදික කුසල් කියලා. ඕපදික කියන්නේ කොච්චර දිව්‍ය මානුෂාදී සැප ලැබුවත් අවසන් වෙන්නේ නැහැ. නිවන දක්වාම ඒ කුසල ධර්මයේ ශක්තිය පවතිනවා, උපකාර වෙනවා, පිහිට වෙනවා. ඒ නිසා ඕපදේකම කුසලයක් මේ සිද්ධ කරගන්න යෙදුනා කියලා අපේ සිතේ සැනසෙල්ල ඇති කරගන්නට ඕනේ. අපේ සරුවඥන් වහන්සේ විශාසංක කල්පලක්ෂයක් තිස්සේ බෝධි සම්භාර පිරීමේ සිදු කළ තින්නේ මෙන්න මේ බෝධිපාක්ෂ ධර්මයන් 37 ආර්ය අෂ්ටාංග මාර්ගය එවැගේම දස පාරමිතා ධර්මය දස උපපාරමිතා ධර්මය දස පරමත්ත පාරමිතා ධර්මය මේවා සම්පූර්ණ කර ගැනීමයි එසේ සම්පූර්ණ කරගෙන යෑමෙන් නාසයට භවයෙන් භවයට ඒක ආනිසංස දකින්න ලැබුණා. භවයෙන් භවයට ආනිසංස විඳීමෙන් ප්‍රඥා අධික බෝධිසත්ව කෙනෙක් හැටියට පෙරම් පුරාගෙන එවෙන විශේෂතුරක් දැමීදී හත් වාරයක් මහා පෘථුවේ කම්පාවනසේ බෝධි සම්භාර මුදුන්පත් කරගත්තා. අන්තිමාත් භාවයේදී සිද්ධාර්ථ ගෞතම නමින් පහළව 29 වෙනි අවුරුද්දේ පැවිදිව අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා වතද පුරා මැදුම් පිළිවෙත සොයාගෙන වයස 35 දී බෝම්ලාරා වැඩඳගෙන සපරිවාර මාර්ග පරාජය කොට ලෝතුරා අභිසම්බෝධියට පැමිණවදාලා තමන් වහන්සේ කෙටි කාලයකින් පිරිනිවෙන බව දැනගෙන ලොවට දහම් ඇසි වැස්සෙව්වා 24 වාරයකදී අසංකේය 24කුත් අනිත් අනිත් තැන්වලදී නව කෝටි 60 ලක්ෂයක් දෙනත් මාර්ගඵල නිවන් සුව පැමිණෙව්වා. අනාගතේ බල අදිෂ්ඨාන බල පිහිටුවා සුවාසෝදාස ධර්ම ස්කන්ධේ දේශනා කළා. තමන් වාසේ ආයුෂයාගේ කෙලවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නිවෙන්නාසේ පිරිණෙවුණා. තාතන් වහන්සේලා පිරිණෙවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සුවකයේ කර්මාරූපෝ මේ පරිලෝකීය වැඩි සිටි විහාරස්ථානද රාජධාන උයන් පොකුණු මාලිගාදී සියල්ලද කාලයා ගෙවීමෙන් නෂ්ටාවශේෂ වුණා. මේ වාගිර හඳතාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර යනි කල්පස්ථා ඉවත් උපවා දේවල් දරවල් ඉඩ කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුද කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් වතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද මතු මතේ ලැබෙන දිව්‍ය මානුෂාදී සැප සම්පත් සියල්ලද හිත ඇති හිත නැති සෑම සංස්කාරද ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි සංකති පරම්පරා වශයෙන් පවත්නා නිසා අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙකෙන් নিরතුරු පෙළපෙළේ පවත්නා බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීල සංස්කාර ධර්ම දුක්ඛාරය සත්‍යයි. <clears throat> ඒ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරය සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිර්වාණය දුක්ඛ නිරෝධාරය සත්‍යයි. නිරෝධය නිර්වාණය අරමුණු කර ගන්නා වූ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරූ බෝධි පාක්ෂික ධර්මයන්ගේ අනුභවයෙන් ආර්ය අෂ්ටාංග මාර්ග අනුභවයෙන් දසපාරමිතා අනුභවයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන <clears throat> අජරාමර අමා මහ නිවන් වැඩියා සතර දුක් තරණේ කොට කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනින් සනසීවදාල බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සම කල්ය අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරගන්න සෑම කුසල ධර්මයකින්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරේවා දසපාරමී ධර්ම පිරේවා සත්‍විස් බෝධිපාක් ධර්මයන් වැඩේවා එමඟින් සතු බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ ආબોධ වේවා කියා